ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ භාවනා වැඩසටහනේ හතරවෙනි දවස මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවා ජීවිතය කියන්නේ කුමක්ද කියන එක ජීවිතය කියන්නේ කුමක්ද කියන එක අපි ඉගෙනගෙන තියෙනවා අපි ඉගෙන ගත්තේ ජීවිතය කියලා කියන්නේ හේතු ඵල දෙකක පැවැත්මක්. මේ හේතුඵල හටගන්න පිළිවෙල පටිච්ච සමුප්පාදේ අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා මේ පටිච්ච සමුප්පාදයේ තුල ස්කන්ධ පහක පැවැත්මක් තියෙන්නේ මොනවද ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංච උපාදානස්කන්ධය කාලයට යටත් අවකාශය තුල ආධ්‍යාත්ම බාහිර ගොරෝසුයි හීන ප්‍රණීත දුර ළඟ වශයෙන් පවතින දෙයක් කියලා. ඊළඟට අපි ඉගෙන ගත්තා සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ස්ථිර වූ වෙනස් නොවන යම් කිසි දෙයක් තියෙනවා කියන අදහස. ස්ථිර වූ වෙනස් නොවන යම් කිසි දෙයක් තියෙනවා කියන දැඩි ලෙස ගත්තු අදහස. ඉතින් මේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. මොකද ස්ථිරු යමක් කියනවා කියලා දැඩි ලෙස අපි ගන්නෙ ඒකේ ඇත්ත తත්වේ නොදකින තාක්කල් යම් දවසක අපි ඒ දැඩි ලෙස ගත්තු දේ තුල ඇති ඇත්ත తත්වය දැක්කොත් ඇත්ත తත්වේ ඒ හිතාගෙන ඉන්න දේ නෙවෙයි අන්න එතකොට අපේ අර සක්කාය දිට්ඨිය වශයෙන් ඒ කියන්නේ ස්ථිර වූ යම් කිසි දෙයක් මේ පැවැත්ම තුළ වෙනස් නොවන දෙයක් තියෙනවා කියලා ගත්තු දිට්ඨිය නැතු වෙනවා එහෙම වුණොත් අපිට මේ ධර්මයේ පිළිබඳ සැක හිතෙන්නේ නෑ. හැබැයි ඒක නිකන් නැතු යන්නේ නෑ. තමා තුලින් දකින්නට ඕන. තමා තුලින් දකින්නට ඕනේ. ධර්මය අහලා ධර්මයේ දරාගෙන සුසුසුත සෝතං ඕදාති. ඒ කියන්නේ සුසුසුත කියන්නේ බණ ඇසීමේ කැමැත්ත ඇති වෙනවා අපිට. ඒක ප්‍රමාණවත් නැහැ. ඊළඟට සිත යොමු කරගෙන ධර්මය අහනවා. ඒත් ප්‍රමාණවත් නැහැ. අවබෝධයේ පිණිස සිත යොමු කරගෙන ඉන්නවා. ඒත් ප්‍රමාණවත් නැහැ. අත්තං ගන්නාති. අර්ථය හිතට ගන්නවා. ඒත් මදි. අනත්තං රිංචති. වොමනා නැති දේවල් පස්සේ හිත යනවා. ඒකෙන් වලක ගන්න ඕනේ. ඒත්මදි අනුලෝමිකාය කම්පිය සමන්නාගතෝ. තමාගේ ජීවිතයේ ධර්මයේ කලබල බලනවා. ඔන්න ඔය ලක්ෂණ අපි ධර්මයේ තුලින් ඇති කරගත්තොත් අන්න යා තමයි මේ ධර්මයේ දකින්න කෙනා. තමන්ගේ ජීවිතයට ගලප ගන්නේ නැතුව ධර්මය දකින්න බෑ. තමන්ගේ ජීවිතය තුලින් දකින්නේ නැතුව ධර්මය අවබෝධ කරගන්න ක්‍රමයක් නැහැ. තමන්ගේ ජීවිතය තුලින් ධර්මය දැක්ක යුතුයි. මේ ධර්මය ඕපනායකයි. අපි කලින්ම කළ දෙයක් ඒ තමයි අපි පිළිගන්නවා සම්බුදු කියන කෙනෙක් ගැන අදහනවා අපි සරණ ගියා කියලා ඒ බුදුරජාණන් වහන්සේව ඒ ඇදහිමත් එක්ක අපි උන්වහන්සේ ප්‍රකාශ කරපු සෑම දෙයක්ම අපි විශ්වාස කරනවා ඒක තමයි පටන් ගැනීම ඒක සැක කළොත් ඒ කියන්නේ එයා සම්බුද්ධත්වයේ පිළිගන්නේ සම්බුද්ධත්වයේ පිළිගන්නේ නැති කෙනෙකුට කොපමණ ධර්මයක් වත් වැඩක් නැහැ. ඇයි එයා ඒක හික්මෙන්නේ නැහැ. එයා ඒක හිතට ගන්නෙ නැහැ. එයා විශ්වාස කරන්නේ නැහැ. එයාට පිළිසරණක් නැහැ. එයාට ධර්මයෙන් වැඩක් නැහැ. ධර්මයෙන් ප්‍රයෝජනෙ තියෙන්නේ සම්බුද්ධත්වයේ විශ්වාස කරන කෙනාට. සම්බුද්ධත්වයේ විශ්වාස කරනකොලොත් එයා හිතන්නේ ඔය පොත් බලන්න ඕනේ නෑ. ඔය බණ අහන්න ඕනේ නෑ. තමන්ටම පුළුවන් මේක හොයාගන්න. මේක තමන්ටම අවබෝධ කරගන්න පුළුවන් කිය කිය තමන්ටම මාන්නෙන් තමන්ටම ලකුණු දෙන්න පටන් ගන්නවා. තමන් ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ ඊට වෙනස් එකක්. ඒක ඉතින් තන දෙන්නේ Tamanට නෙවෙයි. ඒකෙදි තන දෙන්නේ ධර්මයට, Tamanගේ අදහසට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ යමක් වදාළද ඒක ඒකාන්තයෙන්ම සත්‍යයි කියන අදහස පිටාගෙන ඒ ඔස්සේ ගමන් කළොත් උන්වහන්සේ විමුක්තියක් පෙන්වනවා නම් ඒ විමුක්තිය කරා යන්න පුළුවන්. තමන්ගේ අදහස ඔස්සේ ගමන් කළොත් තමන් කොහේ හරි අතරමඟ හිර වෙනවා මිසක්. ඇයි තමන්ට කොයිද සම්පූර්ණත්වයක්? තමන්ගේ පැවැත්ම තියෙන්නේ කුමක් මුල් කරගෙනද? අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යාව මුල් කරගෙන පවතින ක්‍රමේ තුල කොහොමද අපි අපිට හිතෙන දේ පරිපූර්ණ සත්‍යයක් කියලා අපි තීරණය කරන්නේ? අපි හිතන දේ අපි තේරුම් ගන්න දේ හරි කියලා තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න. ඉගෙන ගන්නට පස්සේ ඒ ධර්මය හා ගැළපෙනවා නම් විතරයි. ධර්මය හා ගැළපෙන්නේ නැත්නම් අපි හිතන දේ අපිට වැරදිලා. මේ ලෝකේ එකම පිළිසරණ ධර්මය. ධම්මං විනා නත්ති පිතාච මාතා ධර්මයේ හැර අම්මා තාත්තවත් නැහැ. ඔන්න උන්වහන්සේගේ අදහස. තමේව තාන සරණම් පතිත්තං ඒකමයි ආරක්ෂා ස්ථානය. ඒකමයි පිළිසරණ. ඒකමයි පිළිට. ඉතින් ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපේ පුද්ගලික මතිමතාන්තර බැහැර කරලා ධර්මයට ඇතුළු වෙන්න ඉඩ දෙනවා. පුද්ගලික මති මතාන්තරයක පටලවා ගත්තොත් අපි වාදයක් හදා ගන්නවා මිසක් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ධර්මය අවබෝධ කරනවා කියන්නේ වාද කරන එකක් නෙවෙයි. ඒක අවබෝධ කරන වැඩපිළිවෙලක්. ඒක වාද කරන එකක් නෙවෙයි. කලකෝලහල කරගන්න එකක් නෙවෙයි. ඒක ජීවිතේ දකින්න වැඩපිළිවෙලක්. ඉතින් දැන් මුන්නාසි පෙන්නපු පිළිවෙලට ධර්මයේ තුලින් අපි ජීවිතය අවබෝධ කරගන්නවා කියන්නේ විශාල ජයග්‍රහණයක්. අපේ ජීවිතේ අපි කරගත්තු විශාල ජයග්‍රහණයක්. මේ ජීවිතේදී අපි මේ ධර්මයේ අපේම අත්දැකීමක් හැටියට දැක්කොත් මෙතන ආත්මයක් නැහැ. මෙතන මේ හිතින් මවාගෙන හිතින් බදාගෙන ඉන්න නිකම්ම නිකන් හිස් දෙයක් කියලා අපිට වැටහුණොත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අපි ආපු මේ ගමන අවසන් වෙන්න පටන් ගන්නවා. අවසන් වෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පැවැත්ම නිකම් තියෙන පැවැත්මක් නෙවෙයි. මේක බොහොම කර්ම සහිතව පවතින එකක්. ඉබේ පවතින එකක් නෙවෙයි. උන්වහන්සේ පෙන්නවා මේ පැවැත්මට උවමනයි පෝෂණය වෙන දේවල්. මේ පැවැත්මට දිගින් දිගට ගෙනියන්න යම් දේවල් අවශ්‍යයි. එතකොට තමයි මේක පවතින්නේ. දැන් ගහක් පවතින්න නම් ඒකට ජලයේ පූර පස් මේ සෑම දෙයක්ම අවශ්‍යයි කිරිවිලි. මේ සෑම දෙයකින්ම තමයි ගහ පෝෂණය වෙන්නේ. අන්න ඒ වගේ අන්න ඒ වගේ මේ ජීවිත පැවැත්ම දුක සකස් වෙන්නේ බොහොම හේතු ගොඩක් ඇතුව. ඉබේ නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා උන්වහන්සේ අපිට උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ අපිට කියලා දුන්නා. එහෙම නැත්නම් අපි දන්නවද අපි තුල සංඛාර දිට්ඨිය කියලා එකක් තියෙනවා කියලා? අපි දන්නේ නැහැ. මේ කෙලෙස් නිසා රාග, දේශ, මෝහ අපිට දුක හදලා දෙනවා කියලා අපි දන්නවද? අපි දන්නේ අපි ඔක්කොම දන්නේ රාග, දේශ, මෝහ වලින් මිදුණාම දුකෙන් මිදෙනවා කියන එක උන්වහන්සේ පෙන්නලා දෙනකම් අපි දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා මේ පැවැත්ම නිකන් පැවැත්මක් නෙවෙයි. මේ පැවැත්මට තියෙනවා ආහාර ආහාර කියලා කියන්නේ ඔව් පැවැත්ම පෝෂණය කරන දේ. පැවැත්ම පැවැත්මට අනුග්‍රහ කරන දේ ආහාර කියන්නේ. උන්වහන්සේ අවබෝධ කළා ආහාර වර්ග හතරක්. පළවෙනි ආහාරය තමයි ඔව් කබලින්කාර ආහාරය. දෙවෙනි ආහාරය ස්පර්ශය පස්ස ආහාරය තුන්වෙනි ආහාරය මනෝ සංචේතනාව හතරවෙනි ආහාරය විඥාණය දැන් මේ ආහාර හතරෙන් තමයි ඒ කියන්නේ කබලින්කාර ආහාර පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර කියන මේ හතරෙන් අනුග්‍රහ ලැබමින් තමයි මේ ලෝකේ සෑම ජීවියෙක්ම සිටින්නේ. නිරේ නිරිසත්වයන් ඔය ආහාර හතරෙන් අනුග්‍රහ ලබනවා. තිරිසන් ලෝකේ තිරිසනා ඔය ආහාර හතරෙන් අනුග්‍රහ ලබනවා. പ്രേත ලෝකේ සිටින പ്രേතයා ඔය ආහාර හතරෙන් අනුග්‍රහ ලබනවා. මිනිස් ලෝකයේ මිනිසා ඔය ආහාර හතරින් අනුග්‍රහ ලබනවා. දෙව්ලොව දෙවියා ඔය ආහාර හතරින් අනුග්‍රහ ලබනවා. බබලොව බ්‍රහ්මයා ඔය ආහාර හතරින් අනුග්‍රහ ලබනවා. ඒකෙන් තමයි පවතින්නේ. දැන් ගහකට ඒ උමනා කරන දේවල් ටික නොලැබී ගියොත් ගහට මොකද වෙන්නේ? ගහ මැරෙනවා. ගහ අභාවයට යනවා. මේ වගේ මේ ජීවිතයට ඔය ආහාර හතර නැතුව කිව්වොත් ජීවිතේ නිමව වෙනවා. පවතින්නේ නැහැ. ඉතින් උන්වහන්සේ පෙන්නවා මේ ආහාර හතර ගැන කබලින්කාර ආහාරය කියන්නේ ගොරෝසු හෝ සියුම් ගොරෝසු කියන්නේ දැන් අපි කන අපි අනුභව කරන ආහාර. ඊටාම සියුම් ආහාර. සමහරට මේ වාතයේ තියෙන දේවල් පුරාගෙන ජීවත් වෙන ජීවීන් ඉන්නවා. ඊටාම සියුම් ආහාර අනුභව කරන ජීවත් වෙන ජීවිත තියෙනවා. ඉතින් ගොරෝසු සියුම් කොයි ආහාරයක් කරන්නේ? පැවැත්මට අනුබල දෙන එක. පැවැත්මට අනුබල දෙමින් ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ එක ආහාරයකට හරි අහු වෙලා හිටියොත් අහු වුණාමයි. උන්වහන්සේ ඒක කියා දෙනවා අපිට. කොහොමද? යම් හේකින් මේ ගුරුසු කබලින්කාර ආහාරයට අල්මක් තියෙනවනම් ඒ කෙරෙහි රාගයක් ඒ කෙරෙහි තණ්හාවක් තියෙනවා නම් පටිච්චිතං තත්ත්ව විඥානං විරූල්හං විඥානේ ඒ තුල පිහිටලා පැලෙන්න පටන් ගන්නවා වැටෙනවා ඔන්න අපිට පේන්නේ ඉතින් උන්වහන්සේ පෙන්වලා දෙනවා සිත වැඩෙනවා යම් තැනක විඥානේ වැඩෙනවද අත්තිත්ත්ත නාම රූපස්ස අවක්කන්ති. ඒක එතන තමයි නාම රූප බැසගන්නේ. නාම රූප කිව්වේ සතරමා භූතයන්ගෙන් හටගත්තු පැවැත්ම. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර බැසගන්නේ හිත වැඩෙන තැන. යම් තැනක නාම රූප බැස ගන්නවාද එතන තමයි සකස් වීම වර්ධනය වෙන්නේ සංඛාරාණං බුද්ධි. සකස් වීම වර්ධනය වෙන්නේ එතන. සකස් වීම කියන එක නිරන්තරයෙන් සිදුවෙනවා නම් එතන යම් තැනක සකස් වීම නිරන්තරයෙන් සිදුවෙනවා නම් අත්තිකස්ස ආයතින් පුනබ්භාවි නිබ්බති. අන්න එතන තමයි නැවත පුනර්භවයක් පුනර්භවයක උපතක් තියෙන්නේ. පුනර්භවයක සකස් වීමක් තියෙන්නේ. අන්න එතන. යම් තැනක පුනර්භවයක සකස් වීමක්. ඒ කියන්නේ නැවත භවයේ සකස් වීමක් තියෙනවා නම් පුන කියන්නේ නැවත. නැවත භවයේ සකස් වීමක් තියෙනවා නම් අන්න එතන තමයි උපත සිදු වෙන්නේ. යම් තැනක උපතක් සිදු වෙනවා නම් යත්තාත්ති ආදී ජාති ජරා මරණ සසෝකම් වික්කවේ සතරන් සෞපායාසම්ති වදාම කියලා තියෙනවා. ඒක බොහොම ශෝක සහිත, කරදර සහිත, පීඩා සහිත දෙයක් කියලා පෙන්වනවා. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් මේ ආහාර පිරිසිඳ දැක්කොත් පිරිසිඳ දකින්නවා කියන්නේ ඔව් තත්වාකාරයේ ඒ හැටියෙන්ම ඒ ස්වභාවය දැක්කොත් ආර්ගෙන විමසලා ඒක අවබෝධ කරගන්න හදන කෙනා අවබෝධ කරගන්නේ පංචකාම ගුණ කියලා තියෙනවා. මොනවද මේ පංචකාම කියන්නේ? ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශය හැපීම එතකොට මේ ඔක්කොම ආහාර ගැන යම් කිසි කෙනෙක් ඇත්ත හොයාගෙන යනවා නම් එයාට අහුවෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහ ආහාරය ඉස්සලාම අපි අයෙන් දකින්නේ නැද්ද? ඇහෙන් දැකලා ආස්වාදයක් ලබන්නේ නැද්ද? කනෙන් අහන්නේ නැද්ද? කනෙන් අහලා ආස්වාදයක් ලබනවා. නාසයෙන් සුවඳ ගන්න නැද්ද? ආස්වාදයක් ලබනවා. දිවට රසය ගන්න නැද්ද? ආස්වාදයක් ලබනවා. අපේ දිවේ හැපෙනකොට අපි ඒකේ ස්පර්ශය ගන්න නැද්ද? ආස්වාදයක් ලබනවා. එතකොට ආහාරයක් කියනකොට කීයක් බැඳිලාද? පහක් බැඳිලා. පහ බැඳිලා තියෙන හිතත් එක්ක. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහම සිට බැඳිලා ආහාරය ඔස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් මේ ආහාර වල යථා ස්වභාවය දැක්කොත් යා ආයමත් කාම ලෝකේ ඉන්නේ ඒ කියන්නේ. එයා අනාගාමී වෙනවා. උන්වහන්සේ දැක්ක එක කරන්න පුළුවන් කියලා නැත්නම් එහෙම උන්වහන්සේ වදාරන්නේ ආහාරය සාස්භාවය දැක්කොත් ඔන්න ඔබ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශ්‍රාවකයන්ට කරුණු පහක් අත් නොහැර පුරුදු කරන්න කියලා. පළවෙනි එක තමයි අසුභානුපස්සී. සුභ වශයෙන් බලන්නේ නැතුව ඇත්ත తත්වේ තමයි අසුභ. ඇත්ත తත්වේ බලමින් ඉන්න. ඇත්ත తත්වේ බලමින් ඉන්නට උගන්වනවා. අසුභානුපස්සී. දෙවෙනි එක ආහාරයේ රසම හොය හොය යන්නේ නැතුව ආහාරේ පටික්කුල සං මේ ආහාරයත් පිළිකුල් වෙලා යන දෙයක්ය ඒකේ ඇත්ත දකිමින් ඉන්න දෙකයි තුන්වෙනි එක සබ්බ ලෝකේ අනබිරත සංය හැම ලෝකයකම හිත පිටුවා ගන්නේ නැතුව කිසි ලෝකයක අල්මක් ඇති කරගන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ මේලෝ තියෙන දුකක්, දෙවලෝ තියෙන දුකක්, බඹලෝ තියෙන දුකක් කියලා ඒ සියලු ලෝකයන් කෙරෙහි අල්ම දුරු කරමින් ඉන්න. හතර සකස් වෙච්ච හැම දෙයකම අනිත්‍ය දකිමින් ඉන්න. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා සකස් වෙච්ච හැම දෙයකම අනිත්‍ය දකිමින් ඉන්න. පස්වෙනි එක මරණ සති. ඕනම විලාක Taman මිය යන්න පුළුවන්. මරණය කියන එක Tamanට ඕනෑම විලාක පැමිණෙන්න පුළුවන් කියන දේහිතමින් ඉන්න. ඔය පහ පුරුදු කළොත් නම් වැඩේ හරි. අමාරුයි පුරුදු කරන්න. ඈ? නෑ පහම. පහෙන් එකක් බෑ. එතකොට අනිත්‍යම වගේ හැරෙනවා. සබ්බ ලෝකේ අනබිරත සංඥා සීල ලෝකයේ නොවැළම සියලු ලෝකයට වැළ. නෑ දැන් මරණ සතිය කියන එක හැමතිස්සෙම තියෙන්න ඕන එකක්. ඔය පහ පුරුදු කළොත් මොකද වෙන්නේ යාට? යාට මඟ තමයි අහුවෙන්නේ. මාර්ගය අහුවෙනවා. ඔය පහ තමයි මේ ස්කන්ධ ධාතු ආයතනේ වැඩෙන එකට වැටෙන්නේ. ඉතින් දැන් මම කිව්වා ආහාර ගැන කියන්නේ මේ ආහාරයන්ගේ යථා ස්වභාවය අවබෝධ වුණොත් එයා අනාගාමී වෙනවා. එමනම් කාම ලෝකේ අපි නැවත නැවත උපදින්නේ කාම ලෝකේ යථා ස්වභාවය කාමයන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙන්නේ නැති නිසා. අවබෝධ වුණා නම් මොකද වෙන්නේ? ඒකෙන් හිත මිදෙනවා. අවබෝධ වෙන්නේ නැති නිසා හිත හිර වෙලා තියෙනවා. අවබෝධ වුණා නම් අවබෝධ වුණා නම් කාම ලෝකෙට එන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා පංච කාම ගුණ කාම කැමැත්ත ඇති කරන දේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමං මේ කාමය ඇති කරනවා කියන එක හිතේ ඇතිවන හැඟීමක් මේව හැඟීම් නිසා මේවා පිළිෙන්න පුළුවන් මේව ඇත්ත වශයෙන්ම හැම එකකම කිදා බහැලා මුල් බැසගෙන තිබ්බනම් මිදෙන්න බෑ කිසි දෙයකින් මේව හැඟීම් නිසා හොඳටම තේරෙනවානේ අපි කාලකදී ඇලුම් කරන කෙනෙකුට කාලකදී වෛර කරන්නේ නැද්ද කලකදී වෛර කරන කෙනෙකුට කලකදී අතුම් කරනවා. කලකදී එපා වෙච්ච දේ කලකදී ඕන වෙන්නේ නැහැ. වෙනස් වීමක් තියෙන නිසා හැඟීමක් නිසා හැඟීමක් නොවෙනවා නම් ඒව ඒවා ඉතින් ඊට ගස්ගල් වගේ තියෙනවා එහෙනම්. එහෙම නැහැ. හැඟීම් මේවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් දවසක ශ්‍රාවකයා ආහාරයෙන් මිදෙන්න ඕනේ නම් ආහාරයට බැඳෙන හිත ඒකෙන් මුදව ගන්න ඕනේ නම් ගැඹුරු දැනුමක් ගැඹුරු කලකිරීමක් ආහාරය ගැන ඇති කරගන්න කියලා. ඒක ලේසි නෑ. ඇයි අපි චූටි කාලේ ඉඳලා තේරෙන කාලේ ඉඳලා කෙලවරක් නැති භවයේ ඉඳලා ඇලුම් කරගෙන ඉන්න දෙන්නේ. වැඩිපුර ජීවිතය අවධානය යොමු කරලා තියෙන්නේ කණ්ඩායම් යටින්දයි. නේ? ඈ? කෑමට වැඩි. උදේ කාලා දවල්ට ලෑස්ති වෙනවා. දවල්ට කාලා බීලා ඉවර වෙලා බෑට සූදානම්. ඒ අතරේ කල්පනා කරනවා හිත කොහෙන්ද? හෝටලයකට යනවාද, ගෙදර යනවාද, අස්වැන්න හෝටලේ කෑම හොඳයි. මේ හිතන්නේ නැද්ද? කෑම කෑම. ඉතින් මේක හරි අමාරුයි. මේකෙන් මිදෙන්න. ලේසි නෑ. අමාරුයි. අපි කවුරුත් අහුවෙච්ච ප්‍රශ්නේ. මේ බණ කියන මමත් අහුවෙච්ච ප්‍රශ්නේ මේ. බොරු කියන්නේ මොකටද? කාටත් තියෙන එකම ගැටලුව මේ. අපි කාටත් තියෙන ධර්මයේ තමයි පිළිසරණ. වෙන පිළිසරණක් නෑ. ධර්මයේ හරියටම කාගෙන ගියොත් ජය ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිතන්න කියලා. ඔන්න අම්මා තාත්තා දෙන්න දරුවන් දරුවන් තරගෙන කාන්තාරයක යනවා. කාන්තාරයක ඉතර වෙන්න හිතාගෙන. ගමනක් යන එකට සාමාන්‍යයෙන් අපි සූදානම් වෙනවනේ. ඉතින් ඒ අම්මලා තාත්තලාත් කෑම බීම ටිකක් අරගෙන දැන් කාන්තාරයෙන් ඉතර වෙන්න ගියා. මග යනකොට මොකද වුනේ? ආහාර ඉවර වුණා. දැන් තුන් දෙනාම බඩගින්නේ. දැන් කල්පනා කරනවා මොකද කරන්නේ තුන් දෙනාම මැරෙනවද? මොකක් හරි විකල්පයක් හොයාගන්නවද? කල්පනා කළා අපි කරන්න දෙයක් නැහැ. අපි මේ පුතාව මරාගෙන කමු. ඉතින් කොහොම වරන්නද? අම්මා තාත්තා ගාවට එවනවා. තාත්තා අම්මා ගාවට යනවා. කාන්න නැති නිසා පුතා මැරුණා. දැන් කාන්තාර යනකම් ජීවත් වෙන්න ඕනේ. මොකද කරන්නේ මේගොල්ලෝ තීරණය කරනවා මේ දරුවාගේ මාස් කාලා කාන්තාරේ තරණය කරන්න. දැන් මා දරුවාගේ මාස් කන්නේ සතුටින්ද නෑ ශාරීරි හැද කරගන්න ඕන කියලාද ශාරීරි ශක්තිය පුදවා ගන්න ඕන කියලාද ශාරීරි ජව සම්පන්න කරගන්නද එහෙම යන්තම් පවත්වා ගන්න කාන්තාරෙන් ඈතර වීම පිණිස ඔය වගේම සිදු වෙනවන්නේ මුහුදු යන අයට මුහුදු ගිය අය මොහොතේ අතරමං වෙනවා. කෑම ඉවරයි මොකද කරන්නේ? අමු මාළු අල්ල ගන්නවා. අල්ල මාළු මරලා අමුවෙන් කැමැත්තෙන්ද කන්නේ. ජීවත් වෙන්න ඕන නිසා. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර අම්මා තාත්තා කන්නේ නිකන් නෙමෙයි අඬ අඬ. අනේ ක්‍රම පුතා කෝපයේ ඒ වගේ කියලා තියෙනවා මේ ආහාර ගැන හිතන්න ඕන පිළිවෙල. මේක ජවයේ පිණිස නෙවෙයි. මදේ පිණිස නෙවෙයි. සරසීම පිණිස නෙවෙයි. මේක මේ බඩගිනි වේදනාව නැති කර ගැනීමට අලුත් බඩගිනි වේදනා ඇති කර නොගැනීමට ජීවිත යාත්‍රාව පවත්වන්න. ඒ දර්ශනයට එන්න කොච්චර අමාරුද? අමාරුනේ කෑම දැක්ක ගමන් ඔක්කොම අමතක වෙනවා ආයෙ පරණ කච්චට පිට වෙනවා කොහෙද එතකොට ඉන්නේ රාගය කැමැත්ත එතකොට හිත හිත වැටෙනවා මොනවද හටගන්නේ හිත වැටෙනකොට දැසගන්නේ නාම රූපය මොකද වෙන්නේ සකස් වෙනවා සංඛාරාණං බුද්ධි සකස් වෙනවා සකස් වෙනකොට ආයති පුනබ්බව පිටිපත් මත්තේ නැවත භවයක් සකස් කරලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? උපදිනවා. ආයෙත් පිටිච්ච ගමන. ලේසිද වැඩි? ලේසිද මිදෙවි? අදිස්ථානෙ පුළුවන්. මහන්සියත් පුළුවන්. උත්සාහ කළොත් පුළුවන් නුවණ පාවිච්චි කළොත් පුළුවන් ප්‍රඥාවන්තයාටයි මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව නුවණ පාවිච්චි කරන්න පුළුවන් කෙනාටයි තියෙන්නේ නුවණ පාවිච්චි කරන්න බැරුව තමන්ගේ මතය අල්ලගෙන ඉන්න අයට නම් බෑ ප්‍රඥාවන්තයා මේ ධර්මයේ දකින්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ ආහාරයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට ඇහෙන් දකින්න රූපේ යථා ස්වභාවය. කනින් අහන ශබ්දේ යථා ස්වභාවය. නාසයට දැනෙන ගඳ සුවඳ යථා ස්වභාවය. දිවට දැනෙන රසයේ යථා ස්වභාවය. කයට දැනෙන පහසේ යථා ස්වභාවය. එයා දැක්කොත් එයාගේ හිතෙන් නැති වෙනවා. කාමරාග පටික නැතු යනවා. එහෙනම් ඒව ඔක්කොම නිකන් හැඟීම්. හැඟීමක් කුස්සේ මේ බැඳිලා තියෙන්නේ ඇත්තක් නොදකින නිසා. ඇත්තක් දැක්කම මිදෙනවා. ඔන්න පළවෙනි ආහාරය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එතන විතර නෙමෙයි අපි අහුවුනේ. ආහාරය කියන්නේ පුදුම එකක්. ආහාර පාන කියන්නේ පුදුම එකක්. දවසක් දෙව්ලොව සක්‍ර දේවේන්ද්‍රේ නැති වෙලාවේ ඒ පුටුවේ වාඩි වුණා යකෙක්. යකෙක් කැවිලින් වාඩි වුණා. වාඩි වුණාම අනෙක් දෙවිවරු මොකද කළේ? වඩින්න පටන් ගත්ත මොකෙක්ද මේ? ඇවිල්ලා ඉන්නේ. කවුද නුඹ? කියලා බණින්න පටන් ගන්නවා. බණින්න පුළුවන්ද ක්‍රෝධයකින්, ද්වේෂයකින් තොරව? බෑ බෑ. ඇති වෙනවමයි. ඉතින් බණින්නකොට මේ යකාට මොකද වුනේ? දකාගේ යක්ෂ ස්වරූපේ නැති වෙලා බොහොම බබලන්න ගත්ත ලස්සන එතකොට සක්‍ර දේවේන්ද්‍රය ආවා. එනකට දෙවිවරුන්ව මේ බලන්නකෝ යකෙක් කැවිදින් වාඩි වුණාය. අපි මේකට බලින්න ගත්තාම මේක හැදවැද වුණා කියලා. සක්‍ර දේවේන්ද්‍රය ජකා ළඟට ගිහින් ධන ගහලා වැඳගෙන කිව්වා පින්වතුන් වහන්සේ මම තමයි දෙදෙව්ලුවට අධිපති සක්‍රයා කියලා කිව්වා. ආර්යයට මොකදුනියා එකපාරට පුංචි වෙලා පුංචි වෙලා පුංචි වෙලා අතුරු දහන් වුණා. ඊට පස්සේ ඇහුවා දෙවිවරුන්ගෙන් ඒ පුටි වාරිලා හිටියේ කවුද කියලා දන්නවද කියලා. නෑ කිව්වා. එයාගේ කෑම ක්‍රෝධය කිව්වා. ක්‍රෝධය අනුභව කරන යක්ෂයෙක් කිව්වා. ඔයාලගේ සිත්තුල ඇතිවෙච්ච ක්‍රෝධයෙන් එයා කෑම කෑවා. එයාගේ කෑම හැදුනා කිව්වා. ඒකෙන් කිව්වේ ලස්සන වෙයි. දැන් මෙයාගේ මයින්ඩ් සිතින් ඒක නැතුව ගියා. එයා එතනින් චුත වුණා. දැක්කද කෑම වර්ගවල හැටි? පුදුම දෙයක්. ඉතින් ඊළඟ ආහාරය ස්පර්ශය. මං හිතනවා ස්පර්ශය ගැන මේ පිරිසට සැහැණ තීරුමක් ඇති දැන්. මොකක්ද ස්පර්ශය කියන්නේ? ඇයි රූපයයි චක්කු විඥානය එකතු වීම. කනයි ශබ්දයයි සූත විඥානයයි එකතු වීම. නාසයයි ගඳ සුවඳයි ගාන විඥානය එකතු වීම. දිවයි රසයයි සිතයි එකතු වීම. කයයි පහසයි සිතයි එකතු වීම. සිතයි සිතවිලි මනෝ විඥානය එකතු වීම. කයයි පහසයි සිතයි එකතු වීම කිව්වහම එක පින්වතියක් මගෙන් ඇහුවා කය ඇතුලේ වේදනාවක් ආවහම මේක බාහිර දෙයක්ද කයේ දෙයක්ද මං කිය කයේ ඇති වෙන වේදනාව කියන්නේ කයේ කයයි පහසයි දෙක ඒක දැනගත්තා සිටි එතකොට තුන එකතු වෙලා ආධ්‍යාත්ම බාහිර කියලා අපි වෙන් කරන්නේ නෝනි එහෙම නැත්නම් වෙන් කරන්න දෙයක් නැහැ හරි සිතයි සිටිවිල්ලයි මනෝවිඤ්ඤාණය වෙන් කරන්නේ කොහොමද වෙන් කරන්න බෑ. අපේ නුවණින් වෙන් කරන්නේ. දැන් තමන්ගේ ශරීරය තමන්ට රූපයක් නෙමෙයිද? තමන්ට ශරීරය පේනකට ඒක රූපේ. ඇහැ. පිටද තියෙන්නේ එතකොට. දෙකම අභ්‍යන්තරේ. තමන් කතා කරන શબ્දේ තමන්ට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවනේ. එතකොට ශබ්දයයි කනයි දෙකම තමා තුළ. මේ ආධ්‍යාත්ම බාහිර කියලා මේවට නම් වශයෙන් වෙන්නලා තියෙන්නේ මේක අවබෝධ කරගැනීමේ පහසුවට. මේක පටලැවිලානේ අපි ඉන්නේ මේ පටලැවිලි නිදහස් කරගන්න අපි. උන්වහන්සේ පෙන්නලා තියෙනවා. එහෙම නැත්නම් මේක එකක් වගේ පේනවා. එකට ක්‍රියාත්මක වෙන්න දේවල්. ස්පර්ශය කියන එක අපි නුවණින් දකිනවා. නමුත් අපිට ස්පර්ශය නෙමෙයි පේන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් අර ආහාර හොයන්න ගියාම යාට පංචකාම ගුණ අහු වෙනවා වගේ. ස්පර්ශය මොකක්ද කියලා හොයන්න යන කෙනාට අහු වෙන්නේ මොකක්ද? වේදනාව. විඳීම. විඳීමක් තුලින් තමයි අපි දැනගන්නේ ස්පර්ශය වුණා කියලා. එහෙම නැත්නම් ඔන්න ඇහැ, ඔන්න රූපය, ඔන්න විඥානය. එහෙම එකක් නෙමෙයි. එක ක්ෂණයෙන් සිදු වෙන දේවල්. ඉතින් මේ සැප දුක උපේක්ෂා කියන වේදනා ස්පර්ශී ප්‍රත්‍යයෙන් තියෙන්නේ. සැප තියෙන වෙලාවට දුක තියෙනවද? උපේක්ෂාව තියෙනවද? නෑ. එතකොට සැප නැති වෙච්ච සැප නැති වෙලා දුක තියෙන වෙලාවට සැප තියෙනවද? නෑ. උපේක්ෂාව තියෙනවද? උපේක්ෂාව තියෙන වෙලාවට සැප දුක තියෙනවද? එහෙනම් හැම දෙයක්ම වෙනස් වී යනවා ස්පර්ශයට අනුව. බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශය කියන්නේ මේ පැවැත්මට ඒකාන්තයෙන්ම උපකාර කරලා ඉස්සරහට තල්ලු කරලා දෙන එකක්. ස්පර්ශය හොයන්න ගත්ත කෙනෙක් හොයන්නේ එයාට අහුවෙන්නේ මොකක්ද? විඳීමයි. මේක අවබෝධ කළොත් නත්ති කිංචි උත්තරින් කරණීයන්ති වදාමි කියලා කියනවා. එයාට කරන්න වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ එයා rahat වෙනවා. අවබෝධ කළොත්. විදීම කියන්නේ මොකක්ද කියලා හරියට අවබෝධ කළොත්. ස්පර්ශයේ ස්පර්ශ ආහාරය. ආහාරයක් හැටියට පවතින හැටි හොයන්න පටන් ගත්තොත් එයාට අහු වෙන්නේ මොකක්ද? විඳීම. සැප දුක් විඳීම. සැප දුක් විඳීමේ යථා ස්වභාවය බලාගෙන බලාගෙන ගියොත් එයා මොකද වෙන්නේ? එයාගේ සිත රාගින් දේශී මොහෙන් මිදෙනවා. එයාට වෙන කරන දෙයක් නැහැ කියලා කියනවා. එතකොට එච්චර ජීවිතය අවබෝධයක් කරා ගෙනියනවා. ඒක අවබෝධ කරගත්තොත්. ස්පර්ශයට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන උපමාවක් දෙනවා. ඒක තමයි ගව දෙනක් ඉන්නවා. පන පිටින් ඉන්න ගව දෙනක්. කෙනෙක් මොකද කරන්නේ මේ ගව දෙන හැම ගහනවා. පන පිටින් ඉඳෙද්දී. හැම ගහලා අතාරිනවා. දැන් මේ ගව දෙන දුවනවා. වේදනාවක් දොළ වතුරට පනිනවා. වතුරේ ඉන්න සත්තු නිකන් ඉදීද? නෑ. මොකද කරන්නේ? කන්න පටන් ගන්නවා. එතකොට එතනින් බේරෙන්න මොකද කරන්නේ? ගොඩ ඇවිල්ලා දුවගෙන එනවා. ඇවිල්ලා ගහකට හේතු වෙනවා. ගහේ සත්තු මොකද කරන්නේ? කන්න පටන් ගන්නවා. පිටියකට හේතු වෙනවා දුවලා ගිහිල්ලා. පිටියේ සත්තු මොකද කරන්නේ? කන්න පටන් ගන්නවා. මොකකටවත් හේතු වෙන්නේ නැතුව අපේ අවකාශයේ ඉන්නවා. එලි මහනේ ඉන්නවා. එලිමානේ ඉන්න සත්තු මොකද කරන්නේ? කන්න පටන් ගන්නවා. බේරීමක් තියනවද? ස්පර්ශයෙන් ගැලවෙන්න පුළුවන්. බැ. අන්න ඒ වගේ තමයි. අපිට පුළුවන් ද ස්පර්ශයෙන් ගැලවෙන්න? ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ. ස්පර්ශය ඇතිවීම අපිට අවබෝධ වෙන්න ඕන කියලා තියෙනවා. ගව හැම ගහපු ගව දෙනක් විඳින දුක වගේ. අපිට අවබෝධ වෙන්න ඕනේ කියලා තියෙනවා. අන්න ඒකෙන් තේරෙනවද අපි මේක ලේසියෙන් අතහරින්නේ නැහැ. ලේසියෙන් අතහරින්නේ නැහැ. අවබෝධය හරියට එනකම්ම අපි අල්ලගෙන ඉන්නවාමයි. අපිට හොඳටම හොඳට වැටහෙනකම්ම අපි මේක අල්ලගෙන ඉන්නවාමයි. එහෙම අතහරින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේක ආහාරයක්. ඇත්ත නේන්න. ඊට පස්සේ විඳිනවා වේදනා පංච. ඇලෙනවා. විඳීමක් නිසා මොකද වෙන්නේ ඇලෙනවා. ඉතින් විඳීම සොයන කෙනෙක් ඊට පස්සේ ආ ඉතින් ඔන්න පිළිවෙලින් අවබෝධය කර යනවා. එතකොට මේ ආහාරය අරමුණු ස්පර්ශ වීම ඒ කියන්නේ අරමුණු සිතත් එක්ක සම්බන්ධ වීම අපිටම අපි අවබෝධ තුලින් ආවනම් මේක මහා වදයක් හැටියට. එතකොට යත හරින්නේ. වදයක් හැටියට තේරෙන දේ තමයි අපි අතහැරලා තියෙන්නේ මේ දක්වා. ආස්වාදයක් හැටියට තේරෙන දේ අතහරිනවද? නෑ නෑ කොහෙවත් අතහරින්නේ. කොහොමටත් අතහරින්නේ ආස්වාදයේ අනුව බලමින් වාසය කරනවා නම් එයා තුල සම්පූර්ණයෙන්ම සකස් වෙනවා මිසක් නැවැත්මක් සිදු වෙන්නේ නැහැ. ඒක හරියට කොහොමද? හොඳට මුල් ලොකෝම වේදිච්ච පොළොවට සම්බන්ධ වෙච්ච ගහකට පෝරයි වතුරයි හොඳට ලැබෙනවා නම් යම් තාක්කල් ලැබෙන්න ලැබෙන්න මොකද සිදු වෙන්නේ? හොඳට සරුසාරිට වැටෙනවා. අන්න ඒ වගේ තමයි ආස්වාදයන්ව බලන්න බලන්න මොකද සිදුවෙන්නේ? දුකම සකස් වෙනවා. දුකම සකස් වෙනවා. වෙන එකක් සිදුවෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා එහෙම බලන්න එපා. එහෙම බැලුවොත් අමාරු වෙටෙනවා. එහෙම නෙමෙයි මේක බලන්න තියෙන්නේ. මේක ඇත්ත ඒක නෙමෙයි. උන්වහන්සේ පෙන්වන මේ ස්පර්ශය හැම ගහපු හරකෙක් වගේ. මේ විදිහට බලන්න. අන්න එහෙම බලාගෙන යන එකට අහුවේ විඳීම මොකක්ද කියලා. වේදනාව මොකක්ද කියලා. උන්වහන්සේ පෙන්වන්නේ මේක දීපු බුලක් වගේ එකක් කියලා. දීපු බුලක මොකද්ද තියෙන සාරේ? මොකුත් නැහැනේ. අන්න ඒ වගේ බලාගෙන ගියා නම් ඔන්න භවයෙන් මිදෙන පිළිවෙලක් Tamanට වෙනවා. දැන් අපිට වෙන්නේ මොකද්ද? අපි ඔන්න කබලින්කාර ආහාරවලට අහු වෙලා. ස්පර්ශයට අහු වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පස්ස ආහාරයට ස්පර්ශය නැමැති තල්ලු කරලා අපිට උපකාර වන දෙයට යම් කිසි කෙනෙකුගේ හිතේ හැල්මක් රාගයක් තණ්හාවක් ඇති වුණොත් අත්ති නන්දි අත්ති රාගෝ අත්ති තණ්හා ආස්වාදයක් තණ්හාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? පතිටිකන් තත්ත්ව විඥාන විරුල් ළඟ. එතන හිත තල වෙනවා. විඥානේ යම් කිසි තැනක සකස් වෙනවද? එතන මොකක් මොන මොකේද බැස ගන්නෙ? නාම රූපේ බැස ගන්නවා. නාම රූපේ බැසගත්තා නම් යම් තැනක එතන මොනවද වෙන්නේ? සංඛාර ඇති වෙනවා. අන්න කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. කර්ම සකස් වෙන්න පටන් ගන්නවා. කර්ම සකස් වෙන එකට මොකද වෙන්නේ? විපාක දෙන්න ඕනාදී හැදෙනවා. පුනර්භවය. දැන් තේරෙනද භවය කියන එකේ තේරුම, නියම තේරුම දැන් තේරෙනවද? ඔය අන්තරා භව පස්ස යන්නේ මේක තේරුම් ගන්න නැති අය. දැන් තේරෙන භවය කියන්නේ මොකක්ද කියන ඔන්න කර්ම සකස් වෙනවා. සකස් වෙන්නේ යම් තැනකද මොකද එතන ඊට පස්සේ මොකද්ද වෙන්නේ උපතක් සකස් වෙනවා. ඉපදිනවා. ඉපදුනාම ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ සසෝකං වික්කවේ සතරං සෞපායාසංති වදාළේ. ඒක බොහොම සූක සහිත දෙයක්. බොහොම පීඩා සහිත දෙයක්. බොහොම දුක් කරදර සහිත දෙයක් කියලා. ඔන්න බලන්න ස්පර්ශයෙන්මදී ආහාරය විසින් තල්ලු කරන පැත්ත. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා උන්වහන්සේ අපිට පෙන්වා දෙනවා දැන් මොන්න මම කතා කළා ආහාර වර්ග දෙකක්. චේතන ආහාරය ගැන. දැන් බලන්න අපි අහුවෙලා තියෙන පැටි. මනෝ සංචේතන ආහාරය ගැන උන්වහන්සේ පෙන්වා දෙනවා. නදුන්න සංචේතනාව ගැන අරමුණක් අල්ලාගෙන චේතනාව පැවැත්වීම. මේක තමයි සංචේතනාව කියන්නේ. රූපය අල්ලාගෙන චේතනාව පැවැත්වුවොත් රූප සංචේතනා. ශබ්දය අල්ලාගෙන චේතනාව පවත්වනකොට ශබ්ද සංචේතනා. ගන්ධය අල්ලාගෙන චේතනා පවත්වනකොට ගන්ධ සංචේතනා රසය අල්ලාගෙන චේතනා පවත්වනකොට රස සංචේතනා පහස අල්ලාගෙන චේතනාව පවත්නකොට පොට්ටබ්බ සංචේතනා සිත අල්ලාගෙන චේතනා සිතවිලි අල්ලාගෙන චේතනා පවත්නකොට ධම්ම සංචේතනා මේ ඔක්කොම අයිති මනෝ සංචේතනාවට ඒ කියන්නේ මේ ඔක්කොම සිදුවන්නේ මනස මුල් කරගෙන චේතනාව මොකද්ද කරන්නේ? සකස් කරලා දෙනවා. කර්මය සකස් කරලා දෙනවා. නැවත නැවත සකස් කරලා දෙනවා. ඊට පස්සේ විපාක විඳින්නේ කොහෙද? සකස් කරලා දෙනකොට. විඳින්න තියෙන නිරේ ගිහිල්ලා නම් මොකද වෙන්නේ? නිරේට යනවා. තමන් නෙමෙයි කරන්නේ මේක. තමන් කරනවා නම් තමන් කරපු අකුසල හෝ අකුසල කරලා ආ දැන් ඉතින් හරි මේ මෙන්න මෙච්චර කුසල් කරලා තියෙනවා මෙන්න මෙච්චර අකුසල් කරලා දෙකට දෙක කැපිලා ගියා කියලා අපිට එහෙම බේරෙන්න බෑ. එහෙම පුළුවන් නම් අජාසත්ත මොනතරම් පින්දාම් කරාද? ආනන්තරීය පාප කර්මයක් වුණොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ අතරක් නැතුව විපාක දෙනවා. බේරන්න කෙනෙක් නැහැ. ඒකෙදි බේරන්න කෙනෙක් නැහැ. ආනන්තරී පාප කර්මයක් සිදු වෙන්නේ නැත්තේ මාර්ගඵල වලටපත් වෙන කෙනෙක්ගෙන් විතරයි. පුතඥ ජීවිතයේ භයානකකම උතන තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේ ගෙවනකොට අපිට හිතෙන්නේ නැහැ. අපිට තදබල විදියට තරහ යාවි. අපි පරිගණේ විය. ක්‍රෝධ කරාවිය, වෛර කරාවිය කියලා හිතෙන්නේ නැහැ. ඒක සිදු වෙලා අවසන් වෙනකම්ම සමහරට අපි දන්නේ නැහැ. ඉතින් පුතඥ ජීවිතයේ භයානකක තම භයානකකම හැමතිස්සෙම දැඩි පියවර භයානක දේවල් ගන්නවා ක්ෂණික ආවේගවලදී ඒ නිසා ඕනම දරුණු ක්‍රියාවකට යා පෙළඹෙනවා. මොකද හේතුව? පුතඥ කෙනෙකුගේ ලක්ෂණය මොකද්ද? යා ධර්මයේ දන්නේ නැහැ. ධර්මයේ අදහලා නැහැ. ධර්මයේ විශ්වාස කරලා නැහැ. ධර්මයේ දැකලා නැහැ. ඕනම භයානක එකක් යා කරනවා. විපාක විඳින්නේ කවුද? තමන්මයි. ඔය කර්ම කර්මඵලයේ විශ්වාස කරනවා නම් එයා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, වෛර තියාගෙන ඉන්නේ. දැන් බලන්න ආනන්තරී පාප කර්ම පහම වෛරයෙන් ක්‍රෝධයෙන් කරන දේවල් පහක්ම තියෙන්නේ. මව මරීම, පියා මරීම, රහතුන් මරීම, බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම සංඝ වේදී. මේ ඔක්කොම ග්‍රීක සිතකින් කරන්න පුළුවන් ඒවට. හිනාවෙ මේ කරන ඒවට. නෑ, වෛරයෙන් ක්‍රෝධයෙන් කරන දේවල්. ඒ දක්වා සිත ඇදිලා යන පුතඥ කෙනෙකුගේ අයියා ධර්මයේ පුරුදු කරලා නැති නිසා. ධර්මයේ අදානව නම් ධර්මයේ විශ්වාස කරනවා නම් හිතේ රාග දේශ මොහ පළපදියක් වෙන්න දෙන්නේ නැහැ. යකින් මුදවා ගන්නවා සිත. ඇයි Tamanට Taman විතරයි. Tamanට වෙන පිළිසරණක් නැහැ. ඊළඟට Tamanට තියෙන මොකද්ද? ධම්මං විනානත් පිතාචමනත. ධර්මයේ හැර වෙන පිළිසරණක් නැහැ. ඉතින් මේ කර්මයේ සකස් වීම බොහොම භයානක එකක්. ඒ මොකද නිරේට ගිහිල්ලා විදින දෙයක් කර්මයක් සිද්ධ වුණොත් නිරේට ඇදගෙන යනවා ජීවිතේ. නිරේට යන පිණිස සකස් වෙනවා. ත්‍රිසන් ලෝකයට ඇදගෙන යනවා කර්මයේ විසින්. പ്രേත ලෝකයේ සකස් වුණ പ്രേත ලෝකේ තමයි උපදින්නේ. පුදුම දෙයක් මේක. හොයන්න බෑ. කොහොම වෙනවද කියලා සිදු වෙනකම්ම හොයන්න බෑ. සාමාන්‍යයෙන් අපි තේරුම් ගත්තොත් මේ ලෝකේ හැමෝම කැමති සැපක් විඳින්න. දුකට කැමති නෑනේ. මේ ලෝකේ කවුරුත් කැමති දා මම නම් කැමති නිවේ යන්න කියලා කැමතිද? කවුරුත් කැමති නෑ. තිරිසනෙක් වෙන්න කැමතිද? නෑ. ප්‍රේතෙක් වෙන්න කැමති නෑ. නමුත් ඒක සිදු වෙන්නේ මොකද? ආ කර්මයේ හේතුවක් සකස් වුණොත් තමයි ඵලය සකස් වෙන්නේ. කර්මය තමයි ඔක්කොම කරන්නේ. ඉතින් මේක බොහොම භයානක එකක්. කර්ම රැස්වීම කියන්නේ අනුතුරුදායක එකක්. මේ ජීවිතයේදී මේක අවබෝධ කරගත්තොත් හරියි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනෝ සංචේතනාව සොයාගෙන යන කෙනෙක් හොයන්න හොයන්න එයාට අහු වෙනවා කියනවා තණ්හාව පවතින හැටි ත්‍රිවිධ තණ්හාව මෙයාට අහු වෙනවා කියලා තියෙනවා ආහාර යථාර්ථය හොයාගෙන හොයාගෙන ගිය කෙනෙකුට අහු වෙන්නේ මොකද්ද පංචකාම ගුණ ස්පර්ශී යථාර්ථය හොයාගෙන යන කෙනාට අහුවෙන්නේ විදීම. මනෝ සංචේතනාව ක්‍රියාත්මක වෙන හැටි හොයාගෙන හොයාගෙන යනකොට යාට අහුවෙන්නේ හිතේ තණ්හාව ඇති වෙන හැටි. ඔන්න බලන්න චේතනාවේ තණ්හාවේ අතර තියෙන සම්බන්ධය. කර්ම සකස් වීම. අන්‍යයා හරියටම අවබෝධ කරොත් මේ මනෝ සංචේතනාව මොකක්ද කියලා එයා ත්‍රිවිධ තණ්හාවෙන් මිදෙනවා. ඒ කියන්නේ එයාටත් නැති කිච්ච උත්තරේ කරණීයන්ති වදාම කියලා තියෙනවා. එයාට මත්තේ කරන්න මොකුත් නැහැ. පස්සේ ඉවරයි. තණ්හාව ඉවරුණා නම් පස්සේ ඉවරයි. දුකින් මිදිලා, පටිච්චසමුපාදයෙන් මිදිලා. ඔන්න බුදුරජාණන් වහන්සේ බලන්න උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ දීසි එකක් නෙනේ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා ඔන්න ඔය විදිහට මනෝ සංචේතනාව විමසාගෙන යද්දී එයාට මනෝ හිතේ චේතනා සකස් වෙන පිළිවෙල මෙන්න මෙහෙම තේරුම් ගන්නවා කියලා. යම් කිසි සැප කැමති දුක පිළිකුල් කරන සැපේ සිට බැසගන්න මිනිස්සෙක් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මෙයා යද්දි ගමනක් යද්දි මිනිස්සු හතර දෙනෙක් මෙයාව අල්ල ගන්නවා. දෙන්නේ කත් දෙකෙන් අල්ල ගන්නවා, දෙන්නේ කකුල් දෙකෙන් අල්ල ගන්නවා. ගෙනියනවා විශාල ගිනි අඟුරු වලක් ළඟට. දැන් ගෙනිහිල්ල ගිනි අඟුරට ගිනි අඟුරු වල ගිනි අඟුරු වලට දාන්න හදනවා. මෙයා නිකන් ඉදිරියට hina වෙවි. එයා මොකද කරන්නේ? බේරෙන්න දඟලනවා. එහාට මෙහාට දඟලනවා. එන්නේ වගේ කියලා තියෙනවා. මේ සිතේ චේතනාව කර්මයක් පිණිස සකස් වෙන්න සකස් වෙන්න එයාට මොකක්ද හිතට ඇති වෙන්නේ? ඒක දැක්කොත් බයක් අන්නේ අර අඟුරු වලට දාන්න හදන්නේ බේරින්න දඟලනවා වගේ. එයා මේකින් මිදෙන්න දඟලනවා. එයා මේකින් මිදෙන්න දඟලනවා චේතනා පහළ විවේක. එතකොට එයාගේ සිතේ රාග, ద్వේෂ, මෝහ මුල් බැසගෙන දුක හැදෙනකොටම එයා මොකද කරන්නේ? එයා දුක පවත්තන්න කැමති වෙනවද? නෑ එයා මොකද කරන්නේ? ඒක එතකොට ඒකේ ඇත්ත හොයන්න පටන් ගන්නවා. ගතාතේට සිට දාලා ඒ මායාවෙන් සිට මුදව ගන්න දඟලනවා. එය දන්නවා කර්ම රැස් වෙන හැටි. ලෝභ, දෝෂ, මෝහ කියන්නේ අකුසල මූල. ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් මුල්ලුනොත් මේ මුලේ තියෙන මොකද්ද? චේතනාව. චේතනාවක් නම් තියෙන්නේ මොකද්ද හටගන්නේ? ලෝභය මුල් කරගත්තු චේතනාවෙන් ලෝභ සහගත දේවල් හට ගන්නවා. ද්වේෂය මුල් කරගත්තු චේතනාවෙන් ද්වේෂ සහගත දේවල් හට ගන්නවා. මෝහය මුල් කරගත්තු චේතනාවෙන් මෝහ සහගත දේවල් හට ගන්නවා. කොහොම ගහවගේ කොහොම ඇටි හිටියවනම් පෝර දැම්මනම් පැල කරානම් පරිදස දේවල් ලැබෙනවද? නෑ. කොහොම ගහින් ලැබෙන හැම එකක්ම තීත්තයි. කුසලේ කුසලයේ තේමයි අලෝභ දෝසාම හමෝහ කුසල ධර්මයන් වලට චේතනා මුළුනොත් කුසලයක් අලෝභයක් නම් තියෙන්නේ චේතනා මුළුනොත් එතනට අලෝභ සහගත දෙයක් සිදු වෙනවා අද්වේෂයක් නම් තියෙන්නේ මෛත්‍රී සහගත දෙයක් සිදු වෙනවා අමෝහයක් නම් තියෙන්නේ ඥානවන්තයක් සිදු වෙනවා ඒක හරියට උග්ඝහක් කළ කලාවගේ උග්ගසක් පැල කරාට පස්සේ ඒකින් ඇති වෙන උප්පැණි තිත්තද නෑ. ඒක පැණි රසයි. අනිත් වගේ තමයි මේ ජීවිතේ ක්‍රියාකාරීත්වය. ඉතින් මනෝ සංචේතනාව හරියට බලාගෙන ගියොත් එයා අවබෝධ කරගන්නවා තණ්හාව මොකක්ද කියලා. දැන් පේනවද දැන් කෙනෙකුට කබලින්කාර ආහාරේ යථාර්ථය අවබෝධ කරගත්තොත් ඒ අනාගාමී වෙනවා. පස්ස ආහාරේ හරියට අවබෝධ කරගත්තොත් අරහත් වෙනවා. මනෝ සංචේතන ආහාරේ හරියට අවබෝධ කරගත්තොත් අරහත් වෙනවා. ඔය එකක් අල්ලගත්තා නම් හරි. ඊළඟට උන්වහන්සේ පෙන්වන විඥාන ආහාරය. ඔය හතරම මේ ජීවිතේ තියෙනවා. ඔය හතරෙන් මේ ඔය ඔය හතර මේ ජීවිතේ නැත්නම් ඔය හතරෙන් මිදෙන්න බෑ. ඔය හතර පිරිසින දකින්නත් බෑ. මම දැකලා තියෙනවා සමහර පොත්වල තියෙනවා මනෝ සංචේතන ආහාර තියෙදි දෙව්ලොවේ, බඹලොවේ කියලා ලියලා. ඒ මේ ආහාර හතර පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට හිතට ගන්න නැති නිසා ලියන දේවල්. මේ මේ මොහොතේ තියෙනවා දැන් තණ්හාව තියෙනවා නම් මනෝ සංචේතනව තියෙනවනේ. විඳීම තියෙනවා නම් පස් ආහාර තියෙනවා. ආ ආහාර වලට තණ්හාව තියෙනවා නම් පංචකාම ගුණයන්ට හිත ඇල්ලලා තියෙනවා. ආ විඥානයේ ආහාරයක්. මේ හැම එකක්ම මත්ති පුනර්භවයෙන් සකස් කරලා දෙනවා. දවසක් මෝලිය පක්කුණ කියන හාමුදුරුවෝ විඥානයේ කුමකට ආහාර වෙනවද කියලා ඇහුවා. පුනර්භවයේ පිණිස ආහාර වෙනවා කිව්වා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනම් ඒ හාමුදුරුවෝ ස්පර්ශයකමකට ආහාර වෙනවාද කියලා ඒකටත් වදාරන්නේ පුනර්භවයක් වෙනස ආහාර වෙනවා කියලා. මොකද හැම ආහාරයකින්ම පුනර්භවයක් තමයි හදලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා විඥානය කෙරේ අර මනෝ සංචේතනාවෙත් එහෙමයි කිව්වේ. මනෝ සංචේතනාව කෙරේ යම් කෙනෙකුට රාගය, තණ්හාවක්, ඇල්මක් තිබුණාද මොකද්ද සිදු වෙන්නේ? පටිච්චිතං තත් විඥානං විරූලං. එතන විඥානේ පිටල පැලවෙනවා. විඥානේ පිටල පැලවෙනවා නම් නාම රූපයන්ගේ බස ගැනීමක් තියෙනවා. නාම රූපයන්ගේ බස ගැනීමක් තියෙනවා නම් සකස් වීම වර්ධනය වෙනවා. සංඛාරාණං වෘද්ධි. සකස් වීමක් වර්ධනය වෙනවා නම් නැවත පුනර්භවයක් සඳහා තමයි ඒක සකස් වෙන්නේ. නැවත පුනර්භවයක් සඳහා සකස් වෙන්නේ නැවත උපතක්. නැවත උපතක් නම් එතන ශෝක සහිතයි, දුක් සහිතයි, කරදර කම්කටොළු සහිතයි. එතකොට මනෝවිඤ්ඤ මනෝ සංචේතන ආහාරයටත් එහෙමම පෙන්නලා තියෙනවා. විඥාන ආහාරයටත් එහෙමයි. විඥාන ආහාරය. විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. හැමතිස්සෙම තියෙන එකක් මේ අපි තුල. ඔය හතරම තියෙන ඔය ආහාර හතරම. ඔය එකකින්වත් නිදහස් වෙලා නැහැ. එකකින් නිදහස් වුණොත් ඔක්කොගෙම නිදහස්. දැන් කබලිකාර ආහාරේ දැන් තණ්හාව නිදහස් වුණා නම් අනාගාමී වෙනවා. පස ආහාරේ නිදහස් වුණා නම් අරහත් වෙනවානේ. මනෝ සංචේතන ආහාරේ නිදහස් වුණා නම් අරහත් වෙනවා. විඥාන ආහාරේ නිදහස් වුණා නම් ඒ තරහත් වෙනවා. ඉතින් ඒක පෙන්නනවා යම් කිසි කෙනෙකුට මේ විඥාන ආහාරය කෙරෙහි යම් තණ්හාවක් යම් නන්දියක් යම් රාගයක් තියෙනවා නම් මොකද්ද වැඩෙන්නේ විඥාණයම වැඩෙනවා විඥාණයම වැඩෙනවා විඥාණය වැඩෙනකොට මොකද සිදුවන්නේ නාම රූපේ බැස ගන්නවා නාම රූපේ බැස ගන්නකොට මොකද සිදුවෙන්නේ සංස්කාර සකස් වෙනවා අතීතත් සංඛාරාන වෘත්ති එතන තමයි සංස්කාරයන්ගේ සකස් වීමක් තියෙන්නේ. නැවත නැවත කර්ම රැස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නැවත භවයක් සකස් වෙනවා. නැවත භවයක් සකස් වෙනකොට මොකද ඇති වෙන්නේ? නැවත උපතක් ඇති වෙනවා. මේ විඥානයේ ක්‍රියාකාරීත්වය සොයාගෙන සොයාගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේක පිළිබඳ යථාර්ථය බලාගෙන ගියොත් අපි විඥානයේ පිරිසිඳ දකින්න මහන්සි ගත්තොත් එයාට අහු වෙන්නේ මොකක්ද? නාම රූප. විඥානයේ පිරිසිඳ දැකීම පිණිස මහන්සි වෙලා විඥානය හොයාගෙන හොයාගෙන කිව්වොත් එයාට අහු වෙන්නේ මොකක්ද? නාම රූප. විඥානයේ පිරිසිඳ දකින්න කෙනා නාම රූප පිරිසිඳ දකින්නවා කියලා තියෙනවා. යම් කිසි කෙනෙක් නාම රූප පිරිසිඳ දැක්කොත් නත්ති කිංචි උත්තරීන් කාරණේයන් තිවදානි. එහෙනම් එයාටත් මත්ති කරන්න කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ යා රහත් වෙනවා. ඔව්. යා රහත් වෙනවා. එයාට වෙන කරන්න දෙයක් නැහැ. අයි අරහතන් රහතන් වහන්සේලාට රහත් අරහත්ත්වය ගැන තියෙන ප්‍රකාශය. කීනා જાති උපතිවරයි. ෂේ වුණා. මුසිතම් බ්‍රහ්මචාරියන් බ්‍රහ්මචාරීත්වයේ කෙලවරට ගියා. කතං කරණීය. කලියුත් කළා ඉවරයි. නාපරං ඉත්තත්යාති පජානාති. මත්ති විමුක්තිය පිණිස කරන්න මොකුත් නැහැ කියලා දැනගන්නවා. ඒක තමයි අරහත්. තණ්හාවෙන් මිදුණම. තණ්හාවෙන් නොමිදී ප්‍රාර්ථනා කියලා හිතාගෙන හිටියට වැඩක් නැහැ. අපේ රටේ සමහර අය ඉන්නවා එහෙම හිතාගෙන. ඒ අර සමාධියක් නිසා සමාධියකට රැවටිලා. ඊළඟට සමහර විට කමටහන් දෙන ගුරුවරයා කියලා දැන් ඔයාට ඔක්කොම ඉවරයි කියලා. ඒ දැන් ගුරුවරයාගේ තියෙන තියෙන්නේ ධර්මියා තියෙන්නේ ධර්මයේ මේක තියෙන්නේ. බාහිර කෙනෙකුට තවත් කෙනෙකුට තවත් කෙනෙක් විමුක්තිය දෙන්නේ නැහැ දෙන්න බෑ. එහෙම පුළුවන් නම් බුදු කෙනෙක් පහළ වෙන්න අවශ්‍ය නැහැනේ. බුදු කෙනෙක් පහළ වෙන්න අවශ්‍ය නැහැ. මේක බොහොම ගැඹීර වැඩ පිළිවෙලක්. මේක මේකට ලේසි පහසු නුවණක් නෙමෙයි වැඩෙන්න ඕනේ. ඒක තේරෙනවද? පුංචි සුළුපටු නුවණකින් කරන්න බෑ මේක. ඒකයි මේ ධර්මයේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත කෙනාට නෝන තියෙන කෙනාට නෝන නැති කෙනාට නෙමෙයි. නෝන කියලා කියන්නේ උගත්කම නෙමෙයි. බුද්ධිමත් හිතීමේ හැකියාව. එයාගේ පාසල් ලෝකයට කමක් නැහැ. බුද්ධිමත්ව හිතන්න පුළුවන් නම්. එයා මේ ධර්මයේ දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවක් වෙන්නනවා මේ විඥාන ආහාරය ගැන. මේ සිත පහළ වීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ වගේ තීරුම් ගන්න කියලා. හොරෙක්ව අල්ලගෙන ගෙනියනවා රජතුමා ළඟට. රජුරු හොරාට දඬුවමක් දීම කරනවා. කියන මේ හොරාට එල්ල පාර 100කින් අනින්න කියනවා. ඉතින් සේවකයෝ අරගෙන ගිහිල්ලා මේ හොරාට එල්ල පාර 100කින් අනිනවා. දවල්ට රජු වහනවා කොහොමද අර හොරා ඉතවල. එහෙමයි දෙවියන් වහන්සේ. එහෙනම් තව 100ක් අනින්න කියනවා. දැන් මොන දවල්ට එල්ල පාර 100කින් අනිනවා. දැන් මොන එල්ල පාර කීයද? 200යි. දැන් රෑ වෙලා. රෑ සේවකයා මහන කොහොමද හොරා? තාම ඉන්නවද? තාම පන්න තියනවා කියලා. එහෙනම් තව 100ක් අරගෙන කියනවා. සෙල්ලපාර 300. සිතේ ක්‍රියාකාරීත්වය ඔන්න ඔය විදිහට දකින්න කියනවා. පුළුවන් ද දකින්න? එහෙම දැක්කොත් හරි. මොකද වෙන්නේ? ආ තණ්හා ප්‍රහීන වෙනවා. ඉතින් සිතේ ක්‍රියාකාරීත්වයේ හෙල්ලපාර 100ක් අණිනවා වගේ දැක්කොත් එයාට කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද? මතකද මම කිව්වා යමක් අතහරින්න නම් එපා වෙන්න ඕනේ. අල්ලගෙන අතහරිනවා කියන එක රැවටීමක්. ඒක වෙන්නේ අපිට හිතෙන් කටින් කියන්න නම් පුළුවන් මම අතහැරලා ඉන්නේ කියලා. නමුත් ඔක්කොම අල්ලගෙන. ඒක රැවටීමක්. අල්ලගෙන අතහරිනවා කියන එක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ වෙන්න දෙයක් නෙමෙයි. එපා වෙලා අතහරින. දැන් මේ උපමාව දෙක හොඳට තේරෙනව නේද? බුදුරජාණන් වහන්සේගේ නුවණ කියලා කියන්නේ මේ මේ නැලවිලි කී කියන වගේ එකක් නෙමෙයි. ඒකේ හොඳ ඇත්තක් තියෙන්නේ. ඒක ජීවිතේ අපිට ඇත්තක් කරගෙන ඉන්න අපි නැගිටිනවා. අපි කෝද්දවනවා නැගිටින්න කියලා. අපි ඇස් දෙක පාදලා දෙනවා. ඉතින් ගුණාති පෙන්නනවා මේ විඥාන ආහාරය විඥානීය ක්‍රියාකාරීත්වය එල්ලපාර 100කින් ඇනුම් කන පුද්ගලෙක් වගේ කියලා Tamanට Tamanගේ ජීවිතේ තේරුම් ගත්තොත් අන්‍යයන්ට මොකද වෙන්නේ විඥානයේ ක්‍රියාවක් ඇල්මක් ඇත්ත ඒ ඇල්ම නිරුද්ධ වෙලා යනවා එහෙම නිරුද්ධ වුණා නම් සියල්ල විරුද්ධයි. දුක තියෙන්නේ අල්ලා ගැනීම තුල නම් අතහැරියනම් අතහැරලා තියෙන්නේ මොකද්ද? දුක. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛමේව uppajjamanan uppajjati. හටගත්තුත් හටගන්නේ දුකක්මයි. දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති. නැති උරු නැති වෙන්න තියෙන්නේ දුකමයි. ඔන්න ඕක තමයි ධර්මය. ඕක තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ මේ ජීවිතය ගැන. ඉතින් බලන්න මොනතරම් පැති උන්වහන්සේ මේ ජීවිතේ දැක්කද? මේ ලෝකෙ වෙන කවුද මේව දැක්කේ? මහා බ්‍රහ්මයා දැකලාද? නෑ නෑ. දෙවිවරු දැක්කද? කවුරුවත් දන්නේ නෑ මෙහෙම දෙයක් තියෙන බව. දන්නේ නෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේට ගුණ නාමයක් තියෙනවා. සත්තා දේව මනුස්සාවන්. දෙවියන්ටත්, මිනිසයාටත් සාස්ත්‍රුන් වහන්සේ. අන්න ඒ බඳු කෙනෙක් සරණ ගියාම අපි අපි දෙවියන් සරණ ආ යුතු නැහැ. අපි බුදුන් සරණ යන අය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිසරණ බලන්න. මෙන්න මේ වගේ ආහාර හතරටම අහු වෙලා නම් මේ ජීවිත පැවැත්ම නිරන්තරයෙන්ම ආහාරයන්ගෙන් පෝෂණයක් ලබනවා නම් දැන් කබලින්කාර ආහාරේනොත් මේ පැවැත්ම අපි ඉස්සරහට ගෙනියනවා. පස්ස ආහාරේනොත් ඉස්සරහට ගෙනියනවා. මනෝ සංචේතන ආහාරේනොත් ඉස්සරහට ගෙනියනවා. විඥාන ආහාරේනොත් ඉස්සරහට ගෙනියනවා. මේක ගෙනියන්නේ අපි අල්ලගෙන. තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. තණ්හාවෙන් බැඳෙන්න හේතුව අවිද්‍යාවෙන් වැසීම. අවිද්‍යාවෙන් වැසුනේ නැත්තම් තණ්හාවෙ වැටෙන්නේ නැහැ. අපිට පේන්නේ නැති දේවල් තමයි අපි මේ ඔක්කොම ඉගෙන ගත්තේ. දැන් මේවා තුලින් තමයි අපි විද්‍යාව පහළ කරගන්න ඕනේ. දැන් මේ පිටුට තේරුණාද මේ දේශනා කරපු සෑම දෙයකම මේක තියෙන හේතුඵල පිළිවෙලක් කියන එක. තේරුණාද? මේවා තියෙන නිත්‍ය දේවල් නෙමෙයි කියලා තේරුණා නේද? අනිත්‍ය දේවල් තියෙන්නේ කියලා තේරුණා නේද? අනිත්‍ය දේවල් නම් තියෙන්නේ නිට්ටය දේවල් නෙවෙයි නම් තියෙන්නේ මේක සකස් කර කර සකස් කර කර යන්නේම නොවැටීමක් නිසා වැටීමක් නිසා නෙවෙයි යම් දවසක අපේ හිතේ විද්‍යාව ඉපදිලා අවිද්‍යාව ප්‍රහාණය වුණොත් මොකද වෙන්නේ දැන් අවිද්‍යාවෙන් තමයි සංස්කාර සකස් කර කර යන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිජ්ජා සහගත කෙනා පින් පිනක් රැස් කරනවද විඥානේ පිනට බර වෙලා සකස් වෙනවා. අවිජ්ජා සහගත කෙනෙක් පවක් රැස් කරනවද විඥානේ පවට බර වෙලා සකස් වෙනවා. ආනෙන්ජයක් ඒ කියන්නේ සමාධියක් සකස් කරනවද ඒකට බර වෙලා විඥානේ පව සකස් වෙනවා. ඉතින් යම් දවසක මේ මනසේ අවිද්‍යාව නැති වෙලා විද්‍යාව ඉපදුනොත් මොකද වෙන්නේ? සකස් කරන්නේ ඔව් න පුඤ්ඤාපි සංඛාරං අபிසංකරෝති පිනක් සකස් වෙන්නේ නැහැ න අපුඤ්ඤාපි සංඛාරං අபிසංකරෝති පවක් සකස් වෙන්නේ නැහැ න ආනිජ්ජාපි සංඛාරං අபிසංකරෝති රූප අරූප ලෝකවලට යන කර්මයක් සකස් වෙන්නේ නැහැ අනபிසංකරොන්තු එහෙම සකස් වෙන්නේ නැත්නම් අනවිසංචේතයන්තු සංචේතනාවක් වෙන්නේ නැත්තම් සකස් වීමක් වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ න උපාදිය න උපාදිය අල්ලාගන්නේ කිසි දෙයක් අනුපාදියන්තු න පරිතස්සති අල්ලාගන්නේ නැත්තම් දැවෙන්න තැවෙන්න කලබල වෙන්න දෙයක්වත් නැහැ අපරිතස්සම් පච්චත්තං ඊව පරිනිබ්බායයි එහෙම අතහැරලා තියෙන්නේ මේ ජීවිතේම පිළිගන්නවා ඔන්න ජීවිතය කියලා වෙන්නේ නැහැටි ඔන්න දුක් කෙලවර වෙන හැටි. ඒ தത്വයට අපේ සිත සකස් වෙනකම්ම මොකක්ද වෙන්නේ? භවයක්මයි සකස් වෙන්නේ. උපතක් සඳහාමයි සකස් වෙන්නේ. ආර්යයන්ගේ පෝෂණයක්මයි වෙන්නේ. දුකේ සකස් වීමක්මයි වෙන්නේ. කර්මයන්ගේ සකස් වීමක්මයි වෙන්නේ. පටිච්ච සමුප්පාදයමයි සකස් වෙන්නේ. ඒක බලක් ගන්න බෑ. ධම්මචිති ඒක ධර්ම ස්ථිතියක්. ධම්ම නියාමතා ඒක ධර්මයන්ගේ පිළිවෙල. අවිද්‍යාව හටගන්නේ යථාභූත ඥානය නැති නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකට අවිද්‍යා ආසව සමුදය අවිද්‍යා සමුදය. ආශ්‍රව කියලා දෙයක් තියෙනවා. ආශ්‍රව කියලා කියන්නේ හරියට පොළොව වගේ එකක්. ඒ කියන්නේ දැන් පොළොවක් තියෙන නිසා පොළොවේ පිටලා තමයි අපි මේ ඔක්කොම දේවල් කරන්නේ. මේ වගේ අපි සංසාරයෙන් ආපු ජීවිත ප්‍රවත්ම තුල සම්පූර්ණයෙන්ම එක්තරා පදනමක් ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒක තුල තමයි මේ ඔක්කොම ගොඩ නැගිලා තියෙන්නේ. දැන් අවිද්‍යාව ගැන කතා ආශ්‍රය ගැන මම කතා නොකොට අවිද්‍යාව ගැන කතා කළේ අවිද්‍යාව පමණක් තීරුම් ගැනීම උනත් ප්‍රමාණවත්. එයාට ගැඹුරට යන්න පුළුවන් ඒ තුලින්. දැන් මම කියෝ යථාභූත ඥානේ නැත්නම් යමක ඇත්ත తත්ත්වයේ දකින්න නැත්නම් අපි මොකද සිදුවන්නේ අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව නම් තණ්හාව. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා හරි. අවිද්‍යාවක් නැවත නැවත සකස් කරන්නේ ආශ්‍රව නිසා. ආශ්‍රව නැවත නැවත සකස් කරන්නේ අවිද්‍යාව නිසා. එතකොට ආශ්‍රව කියන්නේ පොළොව වගේ එකක් කියලා මම කිව්වා. පොළොව තියෙන කම්ම අපිට පුළුවන් මේ ගස්වැල් වැවීම නවත්තන්න. බෑ. පොළොව තියෙනකන් විජුවක් පැටිච්ච ගමන් මොකද වෙන්නේ? බල වෙනවා. වතුර තියෙනකම් පොළොව තියෙනකම් පැලවෙනවා. පොළොව නැත්තම් තැනක් නැහැ. මෙන්න මේ වගේ ආශ්‍රවය සකස් වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව සකස් වෙන්නේ ආශ්‍රවය නිසා. එතකොට යම් කිසි කෙනෙක් යථාභූත ඥානයක් කරා තමන්ගේ හිත ගෙනියනවා නම් ආශ්‍රවයෙන් සකස් වෙන අවස්ථාවක් තියෙනවද? නැහැ. අවිද්‍යාව සකස් වෙන්න අවස්ථාවක් තියෙනවද? නෑ. ඒ දෙකම සකස් වෙන්න අවස්ථාවක් නැත්නම් ආශ්‍රයයන් සකස් වීම පිණිස නෙවෙයි නම් තියෙන්නේ තීන ආශ්‍රයයන් ශරීරීම පිණිසයි ඒ ප්‍රවත්ම යන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක හොඳට පිළිලා තියෙනවා. කර්ම තියෙනවනේ. කර්ම තියෙන පින්. කන්නං කම්මං කන්න විපාකං. ඒ කියන්නේ කලු කර්ම, අකුසල කර්ම තියෙනවා, අකුසල විපාක ඇති. කුසල කර්ම තියෙනවා කුසල විපාක ඇති. කුසල අකුසල දෙකම මිශ්‍ර කර්ම තියෙනවා. කුසල අකුසල දෙකටම විපාක දෙනවා. කුසල අකුසල නොවන කර්ම තියෙනවා. කර්මයේ ශ්‍රේණීම පිණිස පවතිනවා. මොකක්ද මේ කුසල අකුසල නොවන කර්ම? කුසල් අකුසල් නොවන කර්මය තමයි යම් කර්මයක් අකුසලද ඒ ප්‍රහාණය කිරීමේ චේතනාව. යම් කර්මයක් කුසලද ඒකේ බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්නනවා යම් කම්මං කන්නං කන්නේ විපාකං තස්ස පහනා යා චේතන අකුසල කර්මයක් අකුසල විපාකයක් වෙනස තියනවාද ඒ ප්‍රහාණය කිරීමේ යම් චේතනාවක් ඇද්ද ඒක තමයි කර්මයේ ශේවීම වෙනස පවතින්නේ කුසල කර්මයක් තියනවාද කුසල විපාක තියෙන ඒක ප්‍රහාණය කිරීමේ යම් චේතනාවක් තියනවාද ඒක තමයි කර්මක්ෂේවීම පිණිස පවතින්නේ කුසල් ලකුසල් දෙකින්ම සකස් වෙච්ච කර්ම තියනවාද? කුසල් ලකුසල් දෙකම විපාක දෙන්නේ? ඒක ප්‍රහාණය කිරීම පිණිසයන් කර්මයක් තියනවාද? ඒක තමයි යම් චේතනාවක් තියනවාද? ඒක තමයි කර්ම ක්ෂේම පිණිස පවතින්නේ. දැන් එහෙනම් අපි විදර්ශනා වඩද්දී ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙද බෙද බෙද බෙද බෙද බලද්දී චේතනාවක් මුල් කරගෙන නෙමෙයිද කරන්නේ. ඒ චේතනාවෙන් සකස් කරන්න මොකක්ද? කර්ම ක්ෂය වීම පිණිස තමයි කර්මයක් සකස් වෙන්නේ. ඒ කර්මයේ සිදුවන්නේ කර්මයේ විපාක දෙන්න නෙමෙයි. තියෙන කර්ම ක්ෂය වෙන්නේ. බලන්න පුදුම සොයා ගැනීමක් මේක. පුදුම දෙයක්. අපි තුල තියෙනවානේ මහා විශාල දේවල් ගොඩක් නේ. අපිට පේන්නේ නිකන් ඇඟක් විතරයි. hina වෙනවා, කතා කරනවා, අඬනවා, ඔච්චරයි පේන්නේ. නමුත් හිත ඇතුලේ මොනතරම් දේවල් සිදුවෙනවද? මොනතරම් අවිද්‍යාවක්ද මොනතරම් ආශ්‍රවද ඉතින් ඔන්න දැන් තේරුණානේ අවිද්‍යාව කියන්නේ අවිද්‍යාවට මුල ආශ්‍රව මං කිව්ව ආශ්‍රවය ගැන මේ ආශ්‍රවය කියලා කියන්නේ දැන් අපි ගත්තොත් ඔන්න දැන් අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය නිකම් මේ තරහ යන්නේ නැති ශාන්ත වෙලා වගේ යම් අරමුණක් හිතට ආවොත් තරහ ඇති කරගන්න ඒක සීනුවණින් සංවර නොකළොත් මොකද වෙන්නේ? හිතේ පැලවෙන්නේ නැද්ද? පැලවෙන්නේ පොළොව තියෙන නිසා. හිතේ තියෙනවා රාගය හෝ ද්වේෂය හෝ කාමය හෝ භවය හෝ අවිජ්ජාව. භවය කියන්නේ කර්ම විපාක සකස් වීම. කාමය කියන්නේ කැමැත්ත. ඒකයි අවිද්‍යාව කියන්නේ නොවැටහීම. ඒ ඔක්කොම සකස් කරලා දෙන පසුතලයක් හිතේ තියෙනවා. ඒ හිතේ නැත්තම් මේක වෙන්නේ නැහැ. අපි කියමු හිත පුරුදු කරනවා කියලා කයයි සිතයි නොදෙලිය යන්න. දැන් කෙනෙක් හිතනවා මේ කයයි හිතයි තමයි බර. දැන් හේතුඵල අවබෝධ කර නැතු හිතනවා හරි. මේක තමයි නාම රූප දෙක. කයයි හිතයි දෙක. එහෙනම් මේ කයයි හිතයි දෙක නම් නාම රූප දෙක කයයි හිතයි තමයි දුක. එහෙනම් කයයි හිතයි නම් දුක කයයි හිතයි නැත්තම් දුක නැහැ. මොකද කරන්නේ? එයා හිත පුරුදු කරනවා කාය හිතයි නැති කරලා දාන්න. චතුරාර්ය සත්‍යයක් එතන නැහැ. එතන කාය හිතයි නැති කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් පුරුදු කරලා කාය හිතයි උන නොදෙට යනවා. එයා හිතන දුක නිරුද්ධයි. එතනත් ආශ්‍රව තියෙනවා. එතනත් පටිච්චසමුප්පාදේ තියෙනවා. එතනත් චේතනා පවතිනවා. එතනත් කර්ම සකස් වෙනවා. ඒ මොකද වෙන්නේ එතන විපාක සකස් වෙලා කර්ම විපාක සකස් වෙලා අරූප ලෝකයක අසඤ්ඤ තලයක උපදිනවා. හැම එකකම කාල පරිච්ඡේදයක් තියෙනවා. දැන් හැම එකම හදපු දෙයක් තියෙනවනේ යම් කිසි කාලයක් නේ. ගැරන්ටියක් තියෙනවනේ. කර්මයේ ගැරන්ටිය. ඒක ඉවරෙච්ච ගමන් ඉවරයි. අනිත්‍ය. දැන් මේ ලෝකෙ කියන්නේ අපේ ජීවිතත් එහෙමයි. හරි වයස කීයද අපි දන්නවද අපි වයස කීයක් ඉදීද? අවුරුදු කීයක් කියද්දී අපි කීයක් ගැරන්ටි කරගෙන ඇවිල්ලා තියෙනවද කියලා අපි දන්නවද? නැහැ. ඒ වගේ අසඤ්ඤ ලෝකෙත් අපි කියමු කල්ප 100යි කියලා. ඉවරෙච්ච එකම මොකද වෙන්නේ? සංඥාවක් පහළ වෙනවා. ඒ කියන්නේ ඒ චුත වෙනවා. ඊට පස්සේ කොහෙද යන්නේ? කර්මී තීරණය කරන යන තැන. අන්නේ වගේ කෙලවරක් නැති ගමනක් මෙච්චර තමට අපි ඉඳි කල්ප ගණන් ඕවයි. අපි මේ හිතය කයයි තමයි දුක. මේ හිතය කය නැත්තම් දුක නෑ නේද කියලා දෘෂ්ටි අරගෙන අපි ඉන්නේ. නමුත් මේ අවිද්‍යාව තණ්හාව කියන කරුණ දෙක ප්‍රහාණය කරන කම්ම ප්‍රශ්නේ ඉතුරු ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ නැතු යන්නේ නැහැ. දැන් තේරෙනවද කොටම මේ ගැටලුව හොඳට තේරෙනවද ජීවිතේ? මේක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට තේරෙනවද සෝතාපන්න වෙනවා කියන්නේ ඒක ලොකු පියවරක් නෙමෙයි. නමුත් ඒක ජීවිත සංසාර ගමන පැත්තෙන් බැලුවොත් අති විශාල ජීවන ඉවරයි. සක්කාය කියලා දෙයක් නැහැ කියන එක තමා තුළින් අවබෝධ කරගන්න පුළුවන්. ඒ සක්කාය දිට්ඨියක් නැහැ කියන එක. එහෙම වුණා කියලා මම මාගේ මට ඇති කියන අදහස නැති වෙන්නේ නැහැ. කාමරාග පිටික ඇතිවීම නැති වෙන්නේ නැහැ. ඒව නැතු වෙන්න නම් මේ ඒක ඇති වෙන ස්වභාවයම දැකලා දැකලා නැවත නැවත හිතේ සකස් වෙන ස්වභාවය දැකලා ඒක පීඩාවක් හැටියට දුකක් හැටියට රෝගයක් හැටියට අනිත්‍ය හැටියට තමා අයත් දෙයක් නෙවෙයි හැටියට මේක අවබෝධ කරලම තමයි මේකෙන් මිදෙන්න තියෙන්නේ වෙන ක්‍රමයක් නෑ මේකෙන් මිදෙන්න අපිට අදිස්ථාන කර කර කරන්න පුළුවන් සුරු දෙයක් තියෙන්නේ එහෙනම් අදිස්ථාන කරලා බෑ භාගයක් වාඩි වෙනවා මට මාර්ගඵල පතර මාර්ගඵල ලැබේවා කියලා ඊට පස්සේ ආයෙ සක්මන් කරලා වාඩි වෙනවා මට දෙවෙනි මාර්ගඵල ලැබේවා කියලා ඊට පස්සේ අධිෂ්ඨාන කරලා සක්මන් කරලා වාඩි වෙන තුන්වෙනි මාර්ගඵල ලැබේවා. ඊට පස්සේ වාඩි වෙන හතරවෙනි මාර්ගඵල ලැබේවා කියලා කිසි දෙයක් බෑ. අධිෂ්ඨානයෙන් පුළුවන් මෙහෙම එකක්. සමාධියක් දිනු කරන්න පුළුවන් අධිෂ්ඨානය. ධානයට ධානයට හිත ධානයට හදන්න පුළුවන්. ධානය හදන්න පුළුවන් හැබැයි හිත වෙරෙන්න ඕනේ. නැත්තම් කොච්චර අධිෂ්ඨාන කළත් ධානය හැදෙන්නේ නැහැ. ඉතින් සමාධියක් සකස් කරන්න පුළුවන් ප්‍රඥාව අධිෂ්ඨානෙත් බෑ. ඒක අවබෝධය තුලින් වෙන්න ඕන එකක්. අවබෝධයක් තුලින් වෙන්න ඕන එකක්. වෙන කිසිම පිළිවෙලක් නෑ ඒකට. අනිත් කීම අධිෂ්ඨාන කර කර නම් එන්නේ දැන් ඔය මම කියුවේ නිවන් දකින උදවිය ගැන. දැන් ඒක රහතන් වහන්සේ නමක් ඉතේ සප්පදාස කියලා. සප්පදාස. දන්නවනේ උන්වහන්සේට සමාධි මාර්ගයක් තිබුණ නැතුව අවුරුදු ගාණක් දුක් විඳා. නමුත් ධර්මයේ හැසිරීමෙන් ඉදී හිතේ සකස් වුණා Tamanටත් හොරා. හිත සකස් වෙනවා. හිත සකස් වෙනවා විමුක්තිය කරා හරියට කරනවා නම් අපිට පේන්නේ නැතුණා. දැන් අපිට හිත පේනවද? නෑනේ. ඉතින් හිතේ සකස් වීම තියෙනවා හරියට අපි පුරුදු කරනවා නම්. ඉතින් එයා හරි කලකිරීමෙන් හිටියේ. දා කල්පනා කළා මේ මෙදල වැඩක් නෑ මේ දුමුදේ මරණ මැරෙන එක කියලා. දවසක් ඒ පන්සලේ නායකව අල්ලගෙන මුට්ටියක දාලා ගෙනිනවා කැලේ අතාරින්න. ඒ හාමුදුරුවෝ දෙන්න මට මං ගෙනියන්නම් කියලා ගෙනිච්චා. දැන් ඒ හාමුදුරුවන්ගේ අදහස ණයලව කවාගෙන මැරෙන්න. කැලේ ඇතුළට ගිහලා දැන් මුට්ටියට අත දාලා කරකවුණා ණය දස්ත කරන්න. ණය දස්ත කරන්නේ. ඊට පස්සේ ඇදලා ගත්තා. ණය පෙනී කුප්පන්නේ ඊට පස්සේ වීසි කළා දාලා ඉවිල්ලා කිව්වා බොරුනේ කිව්වේ නයිට්‍ය සර්පේ කිව්වේ. ඉතින් බුදුරජාණන් වහන්සේටත් මේක ආරංචි වුණා. උන්වහන්සේ කිව්වා නෑ ඒක නයික්. නමුත් මෙයාගේ පෙර ආත්මේ 16ක්. ඒ නිසා කිව්වා පෙනෙපිපු නැත්තේ. ඔව් 16ක්. සේවකෙක්. ඒ නිසා තමයි කිව්වා පෙනෙපිපු නැත්තේ. පෙනෙපිපුන් දස්තකලේ නැත්තේ ඒ නිසා කිව්වා. ඉතින් යාට නම වැටුණා සම්පදාස කියලා. ඉතින් දවසක් මෙයා කල්පනා කළා මේ මීට ලැබටක් නෑ. ඇයි භාවනා කරනවා කරනවා එක තැන වගේ පේන්නේ. මේ මීට ලැබටක් නෑ. මීට දවසේ මැරෙන්නේ මැරෙන එක කියලා දැලිපීපු තරගෙන ගියා කැලේට. බලන්න නිකන්ද. බලන්න කෙලෙස් නසන්න තියෙන වොමනාව. අපි නම් කෙලෙස් නසන්න නුවණ නෑ අපිට වැඩ. අපිට වැඩ මේ ගෙවල් දරුවන්ගල වැඩ දූ දරුවන්ගට කෙලෙස් වසන් දුමනාව බලන්න අර මට මට මේකෙන් මිදෙන්න බැරි නම් මම ජීවත් වෙන්නේ නැහැ කියන මතය එයා ඉන්නවා. උනන්දු පස්සේ තේරිලා. ඉතින් මොකද වුනේ? ගිහින් කැලෑවට ගිහින් වට පිට බැලුව කවුරුත් නැහැ. බැලපියේ ගත්ත බෙල්ලට තියාගත්තා. මොකද සිදුුනේ? සිත සියලු කෙලෙසුන්ගෙන් මිදුණා. ආපහු වෙහෙරට ආවා. එතකොට ඒ වෙනකොට යාගේ හිතේ සමති විපස්සනාත්ව වැඩිලා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා. අපි හිතාගෙන ඉන්නේ මාර්ගඵල කියන්නේ මේ වාඩි වෙලා අස්සහගෙන ඉන්නකොටම සිදුවෙන එකක් කියලා. එහෙම නෙවෙයි. අපි නෝනින් සලකන්නේ යම් වෙලාවකද සතර සතිපට්ඨානී මනාවසිත පිළිතියේ යම් වෙලාවකද සප්ත භූතයන්ගේ වැඩෙන්නේ යම් වෙලාවකද ධර්මයේ දකින්න අන්නේ වෙලාව තමයි සකස් වෙන්නේ. කොච්චර වාඩි වුණත් හරියට සතර සතිපට්ඨාන වැඩෙන්නේ නැත්තම් පැය ගණනක් වාඩි වෙලා හිටියත් වැඩක් නැහැ. වාඩි වෙච්ච පැය ගණනින් දිනුවම නිින්ද බෑ. වාඩි වෙච්ච පැය ගණනින් දිව හා යා එහෙම කෙනෙක් නෙමෙයි. යා හොඳ කෙනෙක්. යා හොඳට භාවනා කරනවා. යා පැය තුන වාඩි වෙලා ඉන්නවා. පැය හතර වාඩි වෙලා ඉන්නවා. අපි මහා ආඩම්බරෙන් කියනවා. ඒකෙන් නෙමෙයි දිනුවම නිින්නේ. අවබෝධයක් තුලින් දිනුම නෙමෙයි. වාඩි වෙච්ච වෙලාව තුලින් සමහර අය ඉන්නවා වාඩි වෙලා උදේ වාඩි වෙලා පහුදා උදේ නැගිටිනවා. ඉන්දියාවේ සාධුවරු ඉන්නවා. නමුත් සෝතාපන්න වෙන්නේවත් නැහැ. පුතග්ජන ජීවිතය තුලම ඉන්නේ. සමාධියක් වඩනවා කර්ම සකස් වෙනවා සමාධියකින්. ඒ ලෝකෙ උපදිනවා කියන්නේ. දෘෂ්ටි එහෙමමයි. සක්කාය දිට්ඨිය නැති නේද? නෑ. මේක ප්‍රඥාවෙන්ම අවබෝධ කරන වැඩපිළිවෙලක්. පාඩි වෙලා භාවනා කළ යුතුයි. සමාධියකට සිත සකස් කළ යුතුයි. මොකද සමාධිමත් සිතින් තමයි මේක කණ්ණාඩියකින් බලනවා වගේ දකින්න පුළුවන් වෙන්නේ. අන ජීවිතයේ ඒ විදිහට අවබෝධයක් කරා තමන්ගේ සිත සකස් වුණාට පස්සේ ඔන්න පිළිසරණයි ආරක්ෂාවක් තියෙනවා. දැන් මේ ජීවිතයේදී මේ වැඩ පිළිවෙල තේරුම් ගත්තොත් ඔන්න පාර Tamanට අහු වෙනවා. Tamanගේ අතේ මේක තියෙන්නේ. බාහිර කෙනෙකුට දෙන්න බෑ. හරි පුළුවන් දැන් කෙනෙකුට හිතේ ද්වේෂයක් ඇති වුණා කියමු. බාහිර කෙනෙකුට පුළුවන් දෙයක යාම ද්වේෂය මුදවන්න බෑ. ඒක Tamanම කරන්න ඕන එක. Taman ඒකෙන් මිදෙන්න ඕනේ. කෙනෙකුට අවිද්‍යාව තියෙනවා කියමු. බාහිර කෙනෙකුට පුළුවන් අවිද්‍යාව මුදවන්න බෑ. ඒක Taman මෙදවන්න ඕනේ. Taman ගැතේ තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අත්තයි අත්ත නෝනාතු. තමන්ට තමන් විතරයි පිළිසරණ. කොහිනාතු පරෝසියා. බාහිර කෙනෙක් කොහෙන් හොයන්නද? තමන්ට තමන් පිළිසරණ. තමන් හිතේ තියෙන අවිද්‍යාව වෙන කවුරුන් නැති කරලා දෙන්නේ නැහැ. තමන් නැති කරගන්න ඕනේ. තමන්ගේ හිතේ තියෙන සංසාර දුක බාහිර කෙනෙක් නැති කරලා දෙන්නේ නැහැ. තමන් නැති කරගන්න ඕනේ. මේකට උපකාර කරන්නේ තථාගත ධර්මයයි. වෙන ධර්මයක් ලෝකේ නැහැ. වෙන උපකාරක ධර්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. ඉතින් අපි දැන් උදේ වරුවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සවන් දීලා අපි තේරුම් ගත්තා. අපි අවබෝධ කරන්න මහන්සි ගත්තා. මේ ජීවිතයේදී මේ ධර්මයේ දකින පිළිවෙල ඉතින් අපි මේ වෙලාවේදී රැස් කර සියලුම කුසල ධර්මයන් අප සෑම සියලු දිනෙකටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව අවබෝධ කර ගැනීම පිණිස හේතු ආසනා වේවා